මීළඟ මීට හෙළන්‍යසී පුරෝගාමි ප්‍රවීණ සංගීතවේදී සුනිල් සාන්තයන් පිළිබඳ ප්‍රාසංගික කියවීම මෙවර පටිගත කෙරුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ අරුන්දති ශාලාවේදී ශ්‍රීපාලි මණ්ඩපයේ විද්‍යාර්ථීන්ගේ කැම්පස් රේඩියෝහි සංවිධාන ශක්තියෙන් සහ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානයෙන් එම පටිගත කිරීම සිදු කෙරුණා. සිංහල ගීතයේ ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කිරීම උදෙසා ගීත සාහිත්‍යයට හොගෙන් ලැබුණු දායකත්ව විශේෂයෙන්ම එවකට කවියන් ගීත රචකින් බවට පත් වුණු කාල සීමාව. ආදරතුමනි දැන් එකල ගීත ලිවීම, කියන්නේ කවියන් ගී ලිවීම තරම් නොකල යුක්තක්යයි සැලකුණු කාලයක් තිබ්බා. හැබැයි මේක දාමයක් විදිහට ආපු තැනක් තිබෙන එක තමයි සුනිල් සාන්තයන්ගේ ගීත අසා ගීලි වීමට ප්‍රිය කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන්. මානවසිංහන්ගේ ගීත අසා ගීත ලිවීමට ප්‍රිය කළ සහ ඊට සේකරයන්. සේකරයන්ගේ ගීත අසා ඒ ගීත ලිවීමට ප්‍රිය කළ රත්නශ්‍රී. මේ විදිහට ගත්තොත් මේක හරි ජාලයක් විදිහට ඇවිල්ලා තිබෙනවා. පුරු පුරු වශයෙන්. ඔහු ලංකාවේ ගීත සාහිත්‍යයට ගීත රචනයට කළ බලපෑම සුළුපටු නෙමෙයි. අපි ඒ පිළිබඳව කතා කිරීමේ ඕකේ. තිබුණේ මේ ගීතවල තිබුණ ඇත්ත වශයෙන්ම කතන්දර. මුල්ම කාලේ ගීතවල ගොඩාක් කතන්දර තිබුණා. යම්කිසි කතා පුවතක් කියනවා. එන්නද මැනිකේ මමත් දියඹට අනෙලන්න එකටියමල්. දැන් මෙහෙම මෙහෙම කියලා ලොකු කතන්දරයක් තමයි මේ කියන්නේ ආඛ්‍යානයි. ගීතය කියන්නේ ආඛ්‍යානයි. ඒ නිසා මේ ගීතයට ආවතාවක් වචනය ගීත සාහිත්‍යය. ඇත්ත වශයෙන්ම ගීතය කියන දේ සාහිත්‍යයක් වෙන්න බෑ. ගීතය කියන්නේ නාදය මූලික කරගත් සංගීතයේ එක්තරා ප්‍රකරණයක් විතරයි. සංගීතයට උදව් වෙන දෙයක් ඒක පදමාලාව. දැන් මේක පසු කාලයක මේක නිකන් වෙන අයිතිවාසිකම් සඳහා මේවා අයිති කරගත්ත පිරිස ගීත සාහිත්‍යය කියන සාවද්‍ය ව්‍යවහාරය ගෙනාවා. දැන් මේකෙදි ඒ කවිය කවියෝ ලියපු කවි ලියමින් හිටපු උදවිය ගීත රචකයන් බවට පත් කරන්නේ සුනිල් සාන්ත. ඒකේ ලොකු ගැඹුරු අර්ථ මේ විවරණ නෙමෙයි තියෙන්නේ. දැන් සමහර ඒවා ගත්තොත් එහෙම දැන් මේ රිදීවනාව කියන එක නම් දීක කලින් ගායනා කර ඒක පද රචනය සුනිල් සාන්තගේ. දැන් ඒකෙදි තියෙන්නේ මේ රාත්‍රියක සීතල බව නිසංසල බව සුළඟ හමනවා අහසේ සුදු වලාකුළු පහ වෙනවා. මේ බොහොම චිත්‍රය මොහොගේ අත්වශම මේවා අමරදේව සූරෙන් කිව්වේ වගේ දෙයක් ගත්තොත් නාද සිත්තම්. මේවා නාද සිත්තම්. නාදයෙන් ඇඳ චිත්‍ර. එතන මේ චිත්‍රය හරි පැහැදිලි ව්‍යාකූල නෑ. මහා ගොඩක් දේවල් චිත්‍රයේ කඳින්න කිව්වොත් චිත්‍රය අවුල්. එනිසා මේකේ රේඛා කිහිපයක් තියෙන. එක් රේඛා කිහිපයකින් වර්ණ සංයෝජනේ නොහු ගේනවා. දැන් අර ඔහුට තියෙනවා මේ රාත්‍රිය පිළිබඳ රාත්‍රියක තියෙන නිසංසල බව, සුවදායි බව පිළිබඳ හැඟීම නාදයෙන් ප්‍රකාශ කරනවා. අනිත් එක තමයි මෙතන වැදගත් වෙන්නේ සොනිල් සාන්තගේ ගීත වලින් අඩක් පමණ ඔහු ලියන්නේ. ඒ ලියනකොට ඔහු ලියන එක දෙයක් තමයි ඔහුට හැකියාව තියෙනවා සමහර ඉතා සුද්ධ වූ හැඟීමක් අපූර්ව කවි කාව්‍යමය සිතුවිල්ලකට ගේන්න. දැන් ඒක ඔහුට තියෙන එක ඒ හැඟීම හොඳටම පේන දෙයක් තමයි එක ගීතයක් තියෙනවා ටිකිරිලියා කියන එක. ටිකිරි ටිකිරි ටිකිරිලියා කලින් තරන් ලිනට ගියා කිරිටි කිරිටි කිරිලියා කලිස්තරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා කලේදීන් පිරී ගියා පිරුණු කලෙන් ඉහළ ගියා කලේදීන් පිරී ගියා පිරුණු කලෙන් ඉහළ ගියා ටිකිරි උකුල නෙරා ගියා කලේ උකුල උඩට ගියා ටිකිරි උකුල නෙරා ගියා කලේ උකුල උඩට ගියා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ගියා කලින් තරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා අතක් කලේ වටා ගියා අතක් පහල වැටි ගියා අතක් කලේ වටා ගියා අතක් පහල වැටි ගියා මූණ බිමට නැමි ගියා පයක් ඉදිරි බලා ගියා මූණ බිමට නැමි ගියා පයක් ඉදිරි බලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ගියා කලින් තරන් ලිඳට लगिया वाटे करे खबरे गोया टिकरी डेकला पहन लगिया टिकरी दे वैट दिगे गिया वेटे माला की हट गिया टिकरी दे दी दिगे गिया वेटे माला की हट गया पीहे माला पिपीरिया टिकरी हेड से पेनी गया पीहे माला पेनी गया टिकरी हेड से पेनी गया टिकरी टिकरी टिकरी लिया काले तारा लीन गया वाटे करे काबरे गोया टिकरी डेकला पहन වලට ඇහැ ඇදී ගියා ඇහැට ඇහැක් ගැටි ගියා අලට ඇහැක් ඇදී ගියා ඇහැට ඇහැක් ගැටි ගියා මුතු දෙපෙලක් පෙනී ගියා ටිකිරි හනික ගෙදර ගියා මුතු දෙපෙලක් පෙනී ගියා ටිකිරි හනික ගෙදර ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලින් තරල් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි මලී ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි මලී කලේරියෙන් තිරිරි ටිකිරි තිරී ගියා ටිකිරි ටිකිරි තිරුණු කලේ ටිකිරි ටිකිරි ඉහළ ගියා ටිකිරි ටිකිරි ටිකිරි උකුල ටිකිරි ටිකිරි නිරා ගියා ටිකිරි ටිකිරි කලේ උකුල ටිකිරි ටිකිරි උඩට ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි නියා කලින් තරන් නිදට ගියා නිද වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි මලී ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಮಲಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಮಲಿ අතක් කලේ වටා ගියා අතක් පාල වැටි ගියා මූණ බිමට නැමි ගියා පයක් ඉදිරි බලා ගියා ටිකිරි ටිකිරි ටිකිරිලියා කලේ තරල් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි මලී tikiri tikiri tikiri tikiri tikiri tikiri tikiri mari tikiri tikiri tikiri tikiri tikiri tikiri tikiri mari ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලේ තරන් ලිනට ගියා ලින වට කර කබරේ ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලේ තරන් ලිනට ගියා ලින වට කර කබරේ ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලේ තරන් ලිනට ගියා ලින වට කර කබරේ ගෝයා ටිකිරි දැකලා පැනලා ඒක තියෙන්නේ ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලේ තරන් ලින්දට ගියා ලින්ද වට කර කබරේ ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා කලේදීන් පිරේ ගියා, පිරුණු කලේ ඉහළ ගියා. ටිකිරි උකුල නෙරා ගියා. කලේ උකුලට ගත්ත පස්සේ කලේ බරට ටිකිරිගේ උකුල නෙරා යනවා. පිරුණු කලේ උඩට ගියා. උඩට කියන්නේ උකුලට ආවා. අතක් කලේ වටා ගියා, අතක් පහළ වැටි ගියා. බලන්න චිත්‍ර රූපේ කලේ වටා අත ගන්නවා, ඒක අතක් පහළට වැටෙනවා. දැන් මේ ස්ත්‍රිය දිය පුරාගත් කලේ අරගෙන යන දසුන නාද සිත්තමපුවට උපත් කරන ඔහුගේ පදමාලාවේ. ඊට පස්සේ කියන ටිකිරි දෙවට දිගේ ගියා, වැටේ මලක් ඉහට ගියා. දෙවට දිගේ මල් පිපිලා තියෙනවා. ඒ මලේ සුන්දරත්වය එක සිරේට ඇයට මතක් කළා සිත මුසපත් වෙනවා මල් මලේ තියෙන චමත්කාරයෙන්. ඉහි මලක් පිපී ගියා ටිකිරි හැඩට පෙනී ගියා. හිතේ 아무තු මේ යෞවන තරුණියගේ හිතේ මොකද්ද 아무තු නුහුරු හැඟීමක් ඇති වෙනවා තරුණ වයස. ඇහැට ඇහැක් ඇදී ගියා ඇහැට ඇහැක් මලට ඇහැක් ඇදී ගියා. දැන් ටිකිරිත් මලක්. ටිකිරිලිය මලක් වගේ පේනවා. මලට ඇහැක් ඇදී ගිය කාගේද ඇස් බැල්මට ගොදුරු වෙනවා. මුතු ඇහැට ඇහැක් ගැටි ගියා. මලට ඇහැක් ඇදී ගියා. ඇහැට ඇහැක් ගැටි ගියා. දෙන්නගේ net දෙක ගැටෙනවා. මුතු දෙපලක් පෙනේ ගියා. මද සිනහවක් එනවා. ඒ මුහුණේ සහ දුටු කෙනාගේ. හිකිරි හනික ගෙදර ගියා. මහා හදවතේ ගැස්ම වැඩි වෙලා ඉතා වේගෙන් ඇයි ගෙදර යනවා. ප්‍රේමෝන්මාදයේ ප්‍රථම හැඟීම වෙන්න පුළුවන්. ඉතාමත්ම සුන්දර කවිසිතුවිල්ල. මහා ලොකු කතන්දරයක් නෑ. ඊට ශුද්ධ වූ හැඟීමක් ගත්තේ. ඒ හැඟීම ඊටාමත්ම මනරම් කාව්‍යෝක්තියක නගනවා. මෙතන තමයි ඇත්ත වශයෙන්ම ඔහු කියන පොළව හැරුව පමණයි කියලා ඇත්තටම බලනකොට ඔහු විශාල ආකාරයක් ආරලා තියෙනවා පොඩි කාලේ. විශේෂම ගීත ප්‍රබන්ධය කියන දේ. දැන් හෙල්හවුලේ ගොඩක් කවියෝ රයිපියල් තෙන්නකෝන් අරිසෙන්නහබුදු හිව්බ දිසානායක ගුණපාල සේනාධීර අතුළු තවත් බොහෝ දෙනෙකුගේ විශිෂ්ටමත ගීත රචනා සිංහල සාහිත්‍යයේ ප්‍රාදභූත වෙන්නේ සුනිල් ශාන්තයන්ගේ දායකත්වය නිසා. දැන් අහුබුදු ලියන ගොඩක් ගීතවල දැන් ඔහුම ලියනවා. දැන් අර ඇයිද සැලී සැලී සරසර ගා හඬන්නේ. දැන් රාත්‍රියේ හුළඟ සීතල සුළඟ හමනවා ගහේ එතිච්ච වැලක වැලේ තියෙන පත්‍රය මේ සුළඟට කම්පණය වෙන්නේ. ඇයිද සැලී සැලී සරසර ගා හඬන්නේ. කොලේ සරසර ගාන සද්ද එනවා. ලියේ නිතන් තුරුහිමියා තුරුල්ලේ ගහේ වෙලිලා ඉන්නේ. දැන් එයාගේ ළඟට වෙලා නිදා ගන්න මේ රාත්‍රියේ. ඇයි අඬන්නේ? දැන් මේ මේ බලන්න පරිසරය පරිකල්පනය කිරීම, ඔහුගේ සංගීත පරිකල්පනය වගේම හිමානන්ද භාෂා පරිකල්පනය උත්කෘෂ්ටයි. ඒක හැමතිස්සෙම ඒබඳු දේවල් කොහොමද එන්නේ? ඇයි ඔහුගේ අධ්‍යාත්මයෙන් ඒබඳු අලුත් සංගීත නාද රටා භාෂා රූපක කොහොමද නැවුනේ? හැමතිස්සෙම මම විශ්වාස කරන දේ තමයි කලාකරුවාට තමා වසන යුගය ඉක්මා යාමේ යම්කිසි අභිප්‍රායක් එය සමග අභියෝග කිරීමේ ඒ පෙරලා වඩාත් යහපත් නිර්මාණය කිරීමේ ඒ ලාලසාව තියෙන කලාකරුවා අතරින් ඒක ඒ ඒ ඒක පිටහර ගලන්න පටන් ගන්නවා. එහෙම නැතු මලානික ලදදීන් තෘප්ත වෙච්ච ඒ කිසිම දෙයක් පිළිබඳ අභිලාෂයක් නැති කලාකරුවෙක්ගෙන් එබඳු අලුත් නිර්මාණ බිහි වෙන්නේ නැහැ. වචන බිහි වේ, නාද බිහි වේ. ඒකේ අපූර්වත්වයක් නැහැ. ජීවන ස්පන්දනයේ ඔහුගේ කලාව ඇතුලේ නැති වෙනවා. මොහුගේ භාෂාව ඇතුලේ ඒක තිබුණා. හරීම ඒ භාෂාව ගත්තයින් පස්සේ එවක සිටි විශිෂ්ට පද රචකයන්ට උන් නොදෙවිනි. දැන් මේ ටිකිරිලියා කියන ගීතේ වුණත් ඒ මවන චිත්ත රූපය හරි සරල දෙයක්. හෝගාරල්ල බින්දේ. සමහර ඒ ඒකේ තියෙන ඒ වචන පෙළ ඇතුලේ සංගීතයට යෝග්‍ය වූ පද සංරචනයක් ඔහු කරනවා. නිකම්ම නිකන් කවිය කවිය කරන්නේ භාෂාවේ සීමාව ඇතුළේ විතරයි. මේක පුළුවන් වෙන්න ඕන භාෂාව නාදය ඔස්සේ ගෙනහිලා නාදමය අර්ථකථනයකට ගෙනිය හැකි භාෂා ප්‍රකරණය මොකක්ද කියන එක. ඔහුට ඔහුට භාෂාමය ඥානය ලැබෙන්නේ හෙළහවුලෙහි බලපෑම නිසාද නැත්නම් පූර්ව හේතු? අත්වශයෙන්ම හෙළහවුල. හෙළහවුල හෙළහවුල කුමාරතුංග විරිද්දකි කියන පොතෙන් සිංහල කවිය යා යුතු ගමන්මග ගැන ඔහු ඉතා ප්‍රබල විවරණයක් කරනවා. ඊට පස්සේ කියනවා අතරතුග තුර එළියක් වීම පබඳට එළියක්. ඊට පස්සේ අන්තිමට එහෙම කියනවා දැන් මේ එළිය අතරතුර එළියක් කියදෙනක ප්‍රබන්ධයකට ආලෝකයක් තමයි. හැබැයි එළුව මේ එලි එළිය එලි නැමැති යක්ෂණියට හෙළ භාෂාව ගොදුරුණු වේවා. එයා කියන මේකට වහල් වෙන්න එපා. හැමතිස්සෙම වැසි අරුත දිසි අරුත කියලා හො ගන්නවා. ඒ කියන්නේ දෘශ්‍යමාන අර්ථය. ඔහු ඒක බැහැර කරන වැසි අරුත ව්‍යංග්‍ය අර්ථය තමයි ඔහු කවියට ගත්තේ. හැමතිස්සෙම මේ ඒ පෙළහවුලේ කවිය භාෂාව ඔස්සේ පිරිපහදු වෙච්ච ඒ ශිල්ප ධර්ම ටික ඉතා මනවින්ම අවශෝෂණය කරගත්ත සංගීතඥය තමයි සුනිල් ශාන්ත. ඔහුගෙන් මේ දෙපැත්තම පෝෂණය වුණා. හෙළහවුලේ භාෂා ව්‍යවහාරයේ ඔස්සේ සංගීතයට යා හැකි දුර තවත් වර්ධනය කරා. මම හිතන්නේ ගීත රචනා ගැන කතා කරනකොට අපේ තියෙන මොකද්ද ජාතික ලකුණක් තමයි කුහකකම. සුනිල් සාන්ත සිංහල ගීත ප්‍රබන්ධ විශේෂී කරන ලද දායකත්වයෙන් මෙතෙක් හරියම විදිහට අගය කරලා නැහැ. ඒක විශිෂ්ටයි. ඒක මම හිතන්නේ මානව සිංහගේ සහ ඒ අපේ පිටේ විශිෂ්ටම රචකයෙක්. නොදෙවෙනි තැනක ඔහුගේ ගීත ප්‍රබන්ධ ස්ථානගත කරනවා. අවබෝධ ගීතයක් ලියලා ඉල්ලුවම අවබෝධ කියනවා නෑ මට ගීත ලියන්න බෑ කියලා. විශේෂ නැහැනේ. ඕක ලියලා දෙන්නකෝ මම මේක ගායනා කරන්නම් කියලා. ලංකා ලංකා ගීතය දී වෙන්නේ ඒ අනුව. අපි දැන් ගයන්නත් එවැනිම ගීතයක් බලාකුලින් බැස. මේ ගීතය ගැයීම සඳහා ආරාධනා කරනවා කල්පනා කාවින්දේ සමග ශ්‍රීපාලේ මණ්ඩපයේ සෞන්දර්ය අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන්ට මේ ළඟ මේ විතර Thank you. ප්‍රදේශීය සේවය ගුවන්විදුලි මැදිරියකදී මෙතෙක් කලක් පටිගත කළ වැඩසටහනක්. ඉතින් මේ ප්‍රථම වතාවට තමයි මැදිරියෙන් පිටත මෙවැනි ස්ථානයක මෙවැනි ශාලාවක අපි පටිගත කරන්නේ. කපිලම් ගමගේ මහත්මයා සුනිල් සාන්තන්ගේ ගීත භාෂාව ජනප්‍රිය කරගෙන ඉන්නේ. සමන් කියන්නේ භාෂා ඔහු හොඳ භාෂාවාදකෙක්. ඔහුගේ ඒ වචනවල වෙනමම භාෂා වාදනය කරනවා වගේ භාෂාව ජනගත කිරීම භාෂාව ජනප්‍රිය කිරීම උදෙසා ඔහුගේ ගීතය ඉවහල් වූ අයුරු ඔව් ඇත්තටම මේ මහජාති ගායන්ත කිව්ව ආකාරයට ඔහුගේ ගීත රචනා ඇතුලේ මම හිතන්නේ ඒක මේ වොමනාවෙන්ම කරාද කියලාත් දැනට මට හිතන වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබ කිව්ව ආකාරයටම කිසියම් ආකාරයක කතන්දරයක්, ආඛ්‍යානයක් වගේ දෙයක් ගොඩනගනවා. ඒ ගොඩනගනවා විතරක් නෙවෙයි මේ හැම පද රචනයකම, හැම ගායනයකම අවසානයේ තියුණු අපි කියන අර කිසියම් ආකාරයක පරිපාකයකට ගෙන යෑම කියලා. තියුණු අවසානයක් කරා යනවා. දැන් මේ මේ ගීතේ බලන්න දැන් අපි ගායනා කරපු ගීතේට අවසානයේ තියෙන වැඩක් නොගද්දී හඬා දොඩා මේ මුවේ බලා යනවා. හැටි සිඳී සිඳු තෙරේ වැඩි කරදීන්නේ ලෝ යනවා. දැන් මේ මේ කුෂිකාර්මික පදනමක් සහිත රටක වැසිදිය ප්‍රයෝජනෙට නොගැනීම අතීතයේ ගත්තා පරාක්‍රම බාහු රජ සමයේ ගැනුණා මේ මේ නිදහස ලබා ගන්නා කාලේ වෙනකොට ඒවා අතහැරලා දාලා ඒවා විනාශ වෙමින් යනවා කියන කාරණේනේ කියන්නේ එතකොට ඒ ඒ ඒකෙදි ඒකෙදි කියන්නේ මේ විශේෂයෙන්ම මේ මේ කතා කරන්නේ මේ වැස්සනේ. වැස්ස තමයි මේ කතා කරන්නේ මේ ගීතය ඇතුලේ බලාපොලින් වැස්ස සමන් විරත්සඳ එහෙම යනවා කියලා. එතකොට ඒකේ අවසානයේ කියන්නේ මගෙන් වැඩ ගන්නේ නැතුව මම යන්නේ හඬ හඬ. එතකොට භාෂාවෙන් ඔහු කිසියම් ආකාරයක ඒ කාලීනව පැවති සමාජය තුළට අවශ්‍ය වන ආකාරයේ මතයක් අදහසක් ඒ වගේම දැක්ම තමන්ගේ ගීතය අස්සෙන් කාම්බ කරනවා මේ මේ මේ හුඟක් මේ දේශාභිමානීව නැත්තම් ජාතිකත්වය මතු කරන ආකාරයේ ගීතවල ඒ එක එක අපිට දකින්න පුළුවන් ප්‍රේම ගීතවලට අතරේ වෙන ගීතවල ඔහු නිරන්තරයෙන්ම ඒ ඒ අවදි කිරීම ඒ අවදි කිරීම කරන්න විශේෂයෙන්ම උත්සාහ ගන්න ආකාරය අපි දැක්කා. ඉතින් මේ ගීත රචනා තෝරා ගැනීමේදී ඒ කියන්නේ ඔබ කිව්ව ආකාරයට මේ අර්චන අවබෝධ මහත්මයා ගීත රචනා ලියන්න බෑ කිව්වට මම හිතනවා අවබෝධ මහත්මයා ඉතාමත්ම හොඳින් සුනිල් ශාන්තයන්ගේ හඬට සහ ඔහුගේ ගායන රටාවට ගැළපෙන ආකාරයට ගීත ලියා දී තිබෙනවා. දැන් ලංකා ලංකා පෙම්බර ලංකා ගීතය ගත්තත් ඒක අපිට දකින්න පුළුවන්. මම ඒකේ අවසානයේ බලන්න අවසානයේ තියෙන්නේ හෙළමුතු මිනිවැල් එකට දමාලා ඔබ සරසමු ලංකා ගස්වැල් වල මල් එකට ගොතාලා ඔබ පළඳමු ලංකා. රුහුණේ කිරිපැටියකට හනාලා ඔබ පිනෝමු ලංකා අවසන ඔබහට පොහොරට මේකය මෙහිම හෝමු ලංකා ඒ කියන්නේ මම මම දකින්නේ මෙතන මම මේ කවිය අසුරු කරන මොනසෙක් හැටියට මම දකින්නේ මේකේ අවසානයේට ගෙනල්ලා අහගෙන ඉන්න ශ්‍රාවකයාට එහෙම නැත්නම් රසිකයාට කිසියම් ආකාරයක එතනින් එහාට Tamanට කල්පනා කරන්න අවශ්‍ය තැනකට ගෙනල්ලා ගීතය අවසන් කරන විදිහක් මම මේ මේ ගීත රචනාවල දකිනවා. ඉතින් ඒක මම හිතන්නේ කිසියම් ආකාරයක సౌందර්ය කලා විශේෂයෙන් සමාජයට දායක විය යුතු සහ දායක දායක කළ යුතු දෙයක් හැටියට තමයි දකින්නේ. ඒක සොන්දර ශාන්තයන් ගායනා කරපු බහුතර ගීත රාශියක මේ මේ ගුණය තියෙනවා. අනිත් මම තව දැක්ක එකක් තමයි මේ පද රචනාවල කොහේ හරි තැනක සමාජය පිළිබඳ කාරණාවක් කියවිලා තියෙනවා. මතු පිටින් බැලුවම අතිශය సౌందර්ය දේවල් තමයි කතා කරලා තියෙන පරිසරය ගැන ප්‍රේමය ගැන. නමුත් කොහේ හරි තැනක දැන් අර මට මතක මේ අර ඔරුව ඔරුව පදිමු ඒ ඒ ඒ ගීතේ එක තැනක බලන්නේ ඒ ඒ ඔරුකාරයා විඳින වේදනාවක් පවා තියෙනවා. එහෙම තැම්පව ඉතාමත්ම සියුම්ම මේ ගීත රචනා ඇතුලේ තියෙනවා. ඒ නිසා ඔහු ඉතාමත්ම භාෂාව භාවිතා කරමින් සමකාලීන සමාජය පිළිබඳ රසිකයාට යලි හිතා බලන්නට යලි කිසියම් ආකාරයක මේවා දකින්නට සහ දේශීයත්වය නැත්නම් දේශජ බව අවදි කරගන්නට කිසියම් ආකාරයක බලපෑමක් තමන්ගේ ගීත රචනා තෝරාගත් ගීත රචනා සහ ඔහු විසින් රචනා කරපු ගීත රචනා ඇතුලේ සුවිශේෂීව පේනවා ලංකසන්ත මහත්මයා මේ සුනිශාන්තයන්ගේ භාෂා දැනුම ඔහු දැන් අපිට ඉන්දියාවට ඉන්දියාවේදී ඔහු වැඩිදුර අධ්‍යාපනය ලබනවා සංගීතය පිළිබඳව ගීත ගායනය පිළිබඳව ඊට పూర్වයේ ඔබ පෙන්වා දුන්නා වෙනත් කලා මාධ්‍යන්හි ඔහුගේ භාවිතාවන් ඔහුගේ මේ භාෂා ඥානය සිංහල භාෂාවද ඉංග්‍රීසි භාෂාවද හින්දි භාෂාවද සහ තවත් භාෂා ඔහු දැනගෙන ඉන්නේ නැති මේ භාෂාවේ ඥානය ඔහුගේ සංගීතයට කොතෙක් ඉබහල් වුණා කියලා ඔබ හිතනවා කොහොමද මේ භාෂා ඥානය ඔහු ලබා ගත්තේ බහපෙන්ද මම කියන්නම් මේ මම කවදත් මේ ගැන කියලා නැහැ. ඔහුගේ සිංහල භාෂාව ඥානය මං කියේ අති විශිෂ්ටයි කියලා. ඒක නිසා තමයි ඔහු ලංකාවේ පළවෙනියට පාසල් හැරෑ විභාගේ පාස් වෙන්නේ. ඊළඟට ඔහු ලහවලට සම්බන්ධ වෙලා මම උදාහරණයක් කියන්න. අපේ සංස්කෘතියේ කොතරම් බලපෑමක් ඔහුට සංගීතය කරන්න දුන්නා නම් වෙන්න තිබුණාද කියලා. එක්තරා කාලයකදී ඔහු උපතින් රෝමානු කතෝලිකයෙක්. නමුත් අපි අපි දන්න කාලෙක ඔහු පල්ලි ගියේ නෑ. ඇත්තටම අපිට යන්න බල කරෙත් නෑ. එතකොට ඔහුගේ අම්මගේ මල්ලි කෙනෙක් මල්ලි තමයි ෆාදර් මොසස් පෙරලා කියන්නේ. එතකොට ඒ මාමයි පුතාගේ තිබුණ සම්බන්ධයක් ඔහු සෙලාවුලට ෆාදර් මොසස් සෙලාවුලට සම්බන්ධයි. මගේ සීයා. ඒකට එයාගේ සිංහල භාෂාව බොහොමයි. ඔවුන් දෙදෙනා එක් වෙලා කරපු යම් දෙයක් තියෙනවා අපේ ඔබලා දැක්කනම් කතෝලික අපේ සිංහල කතෝලික ප්‍රජාව ඇතුලේ එක්තරා ගීතිකා පල්ලියේ ඒ එහෙක බැලුවොත් ඒකේ තියෙන බොහොම අපේ සිංහල ගීත. ඒ කියන්නේ ඒකේ මුල වෙන්නේ ඔවුන් දෙදෙනා. ඔවුන් දෙදෙනා ෆාදර් මෝසස් ඒ කාලේ මුලින්ම අපි ඒ කාලෙක 1960 50 ගණන් වල තිබිලා තිබුණේ ලතින්. කියන්නේ පල්ලියේ ওই පූජාව කියලා කියන්නේ ඔක්කොම අපිට තේරෙන්නේ නැහැ භාෂාව. ඒක සම්පූර්ණ ලතින් වලින් ඒ ස්වාමිලා කියන්නේ. 1960න් පස්සේ ඒක වෙනස් වෙනවා. ඒක එහෙන් දෙනවා රෝමෙන් දෙනවා තමුන්ගේ රට රටවල් වල තමුන්ගේ භාෂාවෙන් කරන්න අවසර දෙනවා. අන්න එතෙන්දී පාද මොසසි සුනිල් සාන්තයන් එක්කලා අපිට මේ කතෝලික සභාවට සිංහලෙන් හදනවා පූජාව ගීතිකා. ඔබට පස්සේ ගී එක කියලා පොතක් ගහනවා කරනවා ඒකේ දෙන්න කරනවා. එතනින් පස්සේ ඒක දිගට දිගට දිගට කරනවා. නමුත් ඒ අඩිතාලම දමන්නේ ඒ දෙන්න. ඒ ගීතවල ඔබලා අදටත් ඇසුවොත් තියෙන සුරින්ජේ සුමේනියේ ඒ වගේ ගීත ගොඩක් තියෙනවා. ඒ ඒ වගේ තියෙනවා අපේ සිංහල භාෂාව එතනින් එනවා කතෝලික සභාවට. ඉතින් ඒක බොහොම මේ ඒ වෙනස මම හිතන්නේ විශාලයි. මොකද අපේ සංස්කෘතිය පැත්තෙන් සිංහල කතෝලිකයෝ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ අපේකම වැළඳගත්ත කොටසක්. ඒක ඒක මම දකිනවා ඇත්තටම ඒ ඒ ඒ විදිහටම අනිත් හැම જાතියක්ම අපේ රටේ සිද්ධ වුණා නම් ඒ වගේ දෙයක් කරා නම් ඇත්තටම මීට වඩා බොහොම උඟක් මේ සුහදව ওই ප්‍රශ්න ගොඩාකට උත්තර ලැබෙන්න තිබ්බා අපේ ඒ ඔව් මහදිරතුමත් එක්ක මම මේ වැඩසටහනට පූර්වයේ කතා බහ කරමින් සිටියදී මම ඔහුගෙන් විමසූ ප්‍රශ්නයක් තමයි ඔහු කතෝලික වීම නිසාම ඔහුව යම් ආකාරයක ඔහු පීඩාවටපත් වුණාද යන්න පිළිබඳව. ඔබතුමා ඒ සම්බන්ධයෙන් කිව්ව නෑ. එහෙම වෙන්නේ නැහැ කියන එක සම්බන්ධයෙන්. මම හිතන්නේ මේ සුනිල් සාන්තයන් ආගමික අන්තවාදයක හිටියේ නෑ. දැන් ඔහු කතෝලික ඒ ඒ ගීත ඒවට අදාළ ගීත ගායනා කළා අනිත් පැත්තෙන් බෞද්ධ. කිසිම විදියකින් ඒක බොහොම අව්‍යාජව ඔහු හැම තැනකම මේ කටයුතු කළා. හැබැයි ඔහුට පහර වැදුනේ කතෝලික වීම නෙමෙයි එළහවුල් වීම නිසායි ඔහුට පහර වැදුනේ. ලංකාවේ සංස්කෘතිය ඇතුලේ තිබුණ ප්‍රශ්නයක් මේක අපි එළිපිට කතා කළ යුතුයි. හැබැයි මේකදී මම අබමල් රේණුකින්වත් ඒ සංස්කෘතික මහා පෞරුෂයන්ට අපහාස කරන්නේ නැහැ. ඒ කියන්නේ මම ඔවුන් හෙලා දකිනවා නෙමෙයි. නමුත් ඒබඳු දේවල් අනේ ඒ විපත සිදුුනේ නොදැනෙමි කාගේ දෝසා කියලා තමයි කියන්න වෙන්නේ. ඒ විපත සිදු වුණා. දැන් ඔහු හෙලහවුලේ වීම නිසා තමයි ඔහුට ගුවන් දුන්න යන්න වෙන්නේ. ඒතර ගුවන්විදුලි යන රාගධාරී සංගීතය ලංකාවේ ස්ථාපිත කිරීම ඉන්දියානු සංස්කෘතික සෙවණෙල්ල තමයි ලංකාවේ සංස්කෘතියේ වියුක්තය කියන මතයේ හිටිය සංස්කෘතික මතධාරීන් ටිකක් ලංකාවේ කියලා. සරච්චන්ද්‍ර එතන ප්‍රමුඛයි. ඒතර ලංකාවේ සංගීත ශිල්පීන් වර්ග කිරීම, උත්තර ಭಾರತೀಯ සංගීතය අභිෂේක කිරීම ආදී සියලු දේකම එවකට ගුවන්විදුලියේ ප්‍රධානීය වශයෙන් හිටිය එම්.ජේ පෙරේරා. සරච්චන්ද්‍රයන්ගේ සමකාලීකයා. ඔහුගේ පන්තියේ එකට විශ්වවිද්‍යාලයකට ඉගෙන ගත් මිතුරා. දැන් ඔවුන්ට තිබුණු දැක්ම අනුව තමයි ඔවුන් කටයුතු කරේ. ඒ නිසා තමයි සුනිල් ශාන්ත දැන් සරච්චන්දගේ පොත් කියවනකොට ඔහුට තියෙන හෙළහවුලත් එක්ක විශාල මත ගැටුමක්. කුමාරතුංග සම්බන්ධයෙන් ඔහුට තියෙන කුමාරතුංගගේ සමස්ත සමුදයාර්ථය මේකදී තේරුම් ගත්තේ නැහැ. ඔවුන්ගේ භාෂා පාරිශුද්ධතා ව්‍යාපාරයේ කෙරෙහි තමයි ඔවුන් මේ මේ යම්කිසි ආරවුලකට ගියේ. ඒ නිසා සරච්චන්ද්‍ර අරබයා බොහෝ විට හෙළහවුලෙනොත් සමහර වෙලාවට ලැබෙන ප්‍රතිචාරයේ තරමක් දරුණුයි. දැන් මේ විදිහේ දේවල් නිසා තමයි ලංකාවේ සංස්කෘතික බලකඳවුර පේරාදෙණියේ කඳවුර ලොකු ප්‍රබල ශක්තියක් තිබුණා. මමත් මමත් ශාස්ත්‍රීය වශයෙන් අයිති වෙන්නේ પરම්පරාවට. නමුත් ඒ පේරාදෙණියෙන් කුමාරතුංගට ඒ බඳු සංග්‍රහ සිද්ධ වෙනකොට 1970 දශකයේ වෙනකොට පේරාදෙණියේ විද්‍යාර්ථීන් ප්‍රඥයන් ආපු කුමාරතුංග අගය කරනවා. පිය සමර කියන කෘතිය අගය කරන්නේ මහාචාර්ය පී.බී. මීගස්කුඹර. ඔහු පේරාදෙණියේ සරච්චන්ද්‍රගේ ශිෂ්‍යයෙක්. එතන මහාචාර්ය කේනෝ ධර්මදස්ස තමයි සරච්චන් මේ කුමාරතුංගගේ ජාත්‍යනුරාගේ පසුබිම ගැන විශ්ලේෂණයක් කරන්නේ. ඉතාමත් ගැඹුරු විශ්ලේෂණ සරච්චන්ද්‍ර වික්‍රමසූරිය ඉංග්‍රීසන්සේ මහාචාර්යවරයා ඔහු අගය කරනවා. හැබැයි ප්‍රමාද වෙලා තේරවදිනිය කුමාරතුංගගේ විශිෂ්ටත්වය හඳුනා ගන්නකොට වෙන්න ඕන දේවල් ටික වෙලා ඉවරයි. සම්නිසාන්තතුර ගිහිල්ලා ඉවරයි. ඒ නිසා මෙතන මේ එක වෙලාවකදී තිස්සබේසේක හරියට ලස්සන ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශයේ තියෙනවා මේ මේ සිද්ධ වෙච්ච විනාශය පිළිබඳ යම්කිසි විදියක පශ්චාත්තාවපයක්. මුනිදාස කුමාරතුංග හා මාටින් වික්‍රමසිංහන පඬුවන් විසින් මතු කරන ලද සිංහල සම්ප්‍රදාය නියෝජනය කළ මහා සංගීතකරුවා සුනිල් ශාන්තියයි මම සිතමි. ඔහු විසින් අනුගමනය කරන ලද සංගීත ආර එහි ප්‍රාථමික අධියර ඉක්මවා මල්පල දැරීමට ඉඩ හැරියේ නම් අද එය අතු ඉතිලා වැඩුණු මහා සම්ප්‍රදායක් වනු නොඅනුමානය. එහෙත් මෙරට විද්‍යාපීඨ මෙරට සංගීත පීඨ හා ජනමාධ්‍ය නොවඩුව අරගෙන සිටි ඉන්දියානු ගැති බමුණු කුලය සුනිල් සාන්තට හෝ ඔහුගේ ගී ආරට හෝ හිස ඔසවා නැගී සිටීමට ඉඩ නොහැරියේය. මේ කියන්නේ තිස්සබේසේකර. ඔහු ලංකා සංස්කෘතිය පිළිබඳ ස්වාධීන නිරීක්ෂකයෙ යෙදිච්ච කලාකරුවෙකුගේ චින්තකයෙක්. විධානීය විරද දෙකන හිමානන්ද ඔබ එහු ප්‍රශ්නට උත්තරය මෙතන තියෙනවා. හරි අපි තවත් ගීතයක් රස විඳමු ජයමට ශශිකා නිසස්සලා සමග. ටීම් ජයරත්න මීළඟ මේ විතේ සරේ මේ දුගී පැලේ බොහොම ස්තුතියි. නදිගුරුගේ මහත්මයා දැන් සසත්තන්ගේ ගායන වේදය, ගායන තාක්ෂණ වේදය ඇත්තරම. ඔහුගේ ගීත එකම ආකාරය නෙමෙයි. ඒ ගැයුම් විවිධ වෙනවා, වෙනස් වෙනවා. ඔහු ගැයුම්හි ගැයුමෙහි පරේෂණයක නිරත වෙනවා බොහෝ වෙලාවට. අපි ඔහුගේ පරේෂණ ගීතවලිය ගැනත් කතා කරමු. ඔහුගේ ගැයුම් වේදය කෙබඳුද? ඔව් අතරම අපි කතා නොකරනම කලාපයක් ඒක. මේක ඊටම සිත් ගන්නාසුළු දෙයක් අපිට මේ සම්බන්ධව අර්බුද කීපයක් වෙනවා තාක්ෂණික අර්බුද. කියන්නේ අපිට පරිශීලනය කරන්නට තිබෙන්නේ එතුමගේ පරණ ගීත තැටි. මේ ගීත තැටි වල දැන් අපේ මෙතන මම හිතන්නේ කීප දෙනෙක් සමහර විට ඇති ඔහුගේ කටහඬ ජෛවමය ලෙස අහපු. මම දන්නේ මහාචාර්යතුමා සමහරට අහලා ඇති. ලංකා සහෝදරය අහලා ඇති. නමුත් අපේ પરම්පරාව වෙනකොට එතුමාව ජෛවමය වශයෙන් ඔහුගේ නාදය අහන්නට අවස්ථාවක් තිබුණේ නැහැ. ඒතර ඔහුගේ ගීත සියල්ලම ආවේ ඇත්තටම EP සහ LP තැටිවල. නැත්තම් ඒ තැටි යුගයේ. ඒතර මේ තැටි යුගයේ පටිගත කිරීම තාක්ෂණයට පාත්‍ර වෙච්ච යම්මාකාරක තාක්ෂණික වරණගන තාක්ෂණිකව වරණගුණු හඬක් තමයි සුනිල් සාන්ත හඬ හැටියට අපට ඇහෙන්නේ. දැන් විශේෂයෙන්ම ඇහුවොත් එහෙම මේ වරෙන් හිංසරේ වගේ නැත්නම් ඕලු පිපිලා වගේ මුල් යුගයේ පටිගත කිරීම බෝධනෙක් ਵਿਚාරකයෝ කියන්නේ උන් මේ මේ සමබර વિચાર කරන උන් දෝෂාරෝපණය කරන මේ සුනිල් සාන්තයන්ගේ හඬ සම්බන්ධව. නමුත් මා එවිට වතාවක් මගේ මිත්‍රෙක්ට කිව්වා ඒ එහෙම අපිට මේ අදහසක් ගන්නද බෑ මේ මේ තැටි වලින් වාදනය වෙනකොට එන යන්ත්‍ර විශේෂම හයිස් වැඩි වෙනවා. අදි මේ සංඛ්‍යාතයේ ඉහළ පරාසය වැඩිපුර ඇහෙන මධ්‍ය සහ පහළ පරාසයන් නැත්නම් මිඩ් සහ ලෝ රේන්ජ් එක නැත්නම් පරාසයන් ඇහෙන්නේ නැහැ මේ මුල් පටිගත කිරීම වල. එතකොට අපිට හොඳ අදහසක් ගන්නට අමාරුයි. නමුත් මධ්‍යකාලීනව විශේෂයෙන්ම ඔහු ගායනා කළ ඉංග්‍රීසි ගීතයක් තිබෙනවා මා ගායනට නියමිතයි. අන්න ඒ ගීතයේ විශේෂයෙන්ම ඉතාම හොඳට ඔහුගේ හඬෙහි අපි කියනවා මේ වෝකල් ටෙක්ස්චර් කියලා. ඒ ටෙක්ස්චර් එක එහෙම නැත්නම් ඒ වයනය, ඒ හඬ වයනය කියන එක ඉතාම හොඳට පැහැදිලි වෙනවා. මා ඒ නිසා කියනවා සුනිල් හඬ තමයි සුනිල්ල නාදය තමයි ශික්ෂිත නාදය. ඔහු ඔහුගේ හඬ ශික්ෂාවට පාත්‍ර වුණේ පෙරදිග ඉන්දියානු සංගීතයෙන් බව හැබෑව. හැබැයි ඔහු ඒකෙන් ඒකේ ඒකේ හිටියේම නැහැ. විශේෂයෙන්ම ඔහුගේ තනුවල තිබෙන ලක්ෂණ, භාෂාවේ තිබෙන ලක්ෂණ මේ සියල්ලත් එකතු කරගන්න ඔහුට පුළුවන් වුණා විශේෂ හඬක් ජනනය කරන්න. ඒ කියන්නේ රේඛීය හඬක්. විශේෂයෙන්ම ඔහුගේ තනුවල තිබෙන්නේ දීර්ඝ ස්වර. මෙවන් පිටිසරේ මේ දුගී පැලේ නේද? දැන් හින්දුස්ථානයේ රාගාශ්‍රිත නිර්මාණ වර්ගය තුළ තියෙන කෙටි මීන් කරන එහෙම නැත්නම් ගමක් මූර්ති වගේ තාක්ෂණ වේදිකයන්ට පාත්‍රච්ච වක්‍ර ස්වර. මේ තනු වක්‍රවලද වෙන්නේ. එතකොට සුනිල් සාන්තයන්ගේ හඬට බලපෑව මේ ඔහුගේම මේ මේ තනු රටාව. ඒකට කියනවා ඇත්තටම පළවෙනි වතාවට මම හිතනවා මේ මේ විතර විද්‍යාර්ථීන්ට ඔන්න වැඩක් තිබෙනවා. කෝඩල් මියුසික් කියලා අදහසක් තිබෙනවා. ඒ කියන්නේ සංගීතමය වයනය ගැන කතා කරමු. මියුසිකල් ටෙක්ස්චර් එක ගැන කතා කරද්දී කෝඩල් මියුසික්. ඒ කියන්නේ යම් ආකාරයක ස්වර සංගතීමය ආකෘතියක් මත ගොඩ නැගුණු තනුව. දැන් ඊට කලින් තිබුණ හින්දුස්ථානීක රාගයේ එක මෙලඩි මත පදනම් වෙච්චා. නමු සුල්සාන්තයන්ගේ අපට පෙනෙයි. ඇතර සුල්සාන්තයන්ගේ සංගීතයේ මගේ උපන්‍යාසයයි මම ඔප්පු කරන්නේයි. ඒ කියන්නේ ඔහු ඔහු භාවිතා කළා මේ බටහිර සම්භාව්‍ය සංගීතයේ මූලික න්‍යායන්. දැන් උදාහරණයක් කලින් පෙටිඑම් ජයරත්න සූරින් ගායනා කළ ගීතය ගත්තොත් එහෙම මෙවන් පිටිසරේ දැන් ඒක තනිකර ආපේජිය එක ඒක තනිකර කෝඩ් එක එතකොට මේ තනුව හැදෙන්නම මේ කෝඩල් මියුසික් කියන ආකෘතිය ඇතුලේ. එතකොට මේ තව ගත්තොත් එම ලංකා ලංකා පෙම්බර ලංකා ඒතර මේ සුනිල් සංගීතයම පදනම් වන්නේ යම් ආකාරයක තාක්ෂණික අදෝව්‍යවක් නැත්නම් පදනමක් මත. ඒ පදනම බටහිර සම්බන්ධ සංගීතයට වඩා නෑකම් තියෙනවා. ඒ සොර අන්තර්මය වශයෙන් ගත්තොත්. ඒතර ඒ නිසාම ඔහුගේ තනු තනු වලට ඒ කෝඩල ආකෘතිය තුළ ඒ සංගති ආකෘතිය තුළ ඉඩ තිබෙනවා. අනේ ඒ නිසා ඔහුගේ කටහඬට මම හිතනවා වැඩි බරක් වෙන ඔහුගේ තනු වල හැදෙන. දැන් මේ මේ මයිඩ්‍රීම්ස් ආරෝසස් ඉස්සෙල්ලාම ඇහුවා මම හිතුවේ ජිම් රීව්ස්ගේ නාදයේ. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔබ පුළුවන් නම් YouTube එකෙන් එහෙම මෑ පසු කාලීන ඔහුගේ නිර්මාණ විශේෂයෙන්ම අහලා බැලුවොත් එහෙම ඒ හඬේ තියෙන ඉතා පූර්ණ මේ මේ පූර්ණ භාවය, පිරුණු භාවය, wholeness කියලා අපි කියනවා. ඉතා පිරිපුන් භාවය. සහ විශේෂයෙන්ම පපුව සහ ඒ පපුව ආශ්‍රයෙන් පැන නගින ඒ හඬ. ඉතාම මේ පුරුෂමය නාදය. ඉතින් මේ වගේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. නමුත් අපි මේ ගීතේ ගායනා කරලා අපි කතාව. මේ ගීතේ මම හිතන්නේ ඔහු වෙන සංගීතඥයෙක් සංගීත නිර්මාණය කළ ගීතයක් ගායනා කළ එකම වාරය. මේ ෂෙල්ටන් ප්‍රේමරත්න සූරින් මම දන්න තරමින් චිත්‍රපටය රෝමියෝ සහ ජුලියට් රෝමියෝ සහ ජුලියට් චිත්‍රපටයට නිර්මාණය කළ ගීතයක් සුනිල් සාන්තයන් ඒ ඉතිහාස කතාවේ තිබෙන ඔහු අකමැත්තෙන් මේක කළේ නමුත් එකවරක් තමයි ඔහු පුහුණුනේ නැහැ එකවරින් මේ ගායනා කළා කියන එක. ඊටාම අද්විතීය ගායන ශක්තිතාවයක් පෙන්වනවා. ඊටාම ශික්ෂිත නහන. මෙන්න මේකයි කීයේ. මේක රචනා කළේ ගරු මොස්ලිම් චෛපුරි පේතුමා. softly, my love. Your feet will make them more sweet. My dreams are roses for my love. I drop them down for her feet. Walk on them softly, my love. Your feet will make them more sweet. Love is love. ඇත්තටම මම හිතන්නේ මේ ජයතරණසිංහ මහත්මයා සිංහල භාෂාව ඒ කියන්නේ ඔහුගේ මව් භාෂාව ඉතා හොඳින් උච්චාරණය කරමින් ඉතා ජනප්‍රිය සහ ඉතා හොඳින් ගායනා කරන ගායකයෙකු බටහිර ගීතයක් ගායනා කරන ඒ වගේම ඒ බටහිර ගායන වේදන් වලට අනුකූලව ඉතාමත්ම නිවැරදිව. එහෙම අපිට හම් වෙන ගායකයෝ ලංකාවේ ඉන්නේ මම දන්නේ මට ඔළුවට පාට එන්නේ නැහැ. මම හිතන්නේ නැති තරම් නැති තරම් කියන එක තමයි අනිත් එක ඔහුගේ මේ ඒක දැත්තකින් දැන් ඔහු ත්‍රිලෝක්‍ය නේත්‍ර කියන ගීතය මේ හඬකවන චිත්‍රපටයක් සඳහා ගායනා කරන රයිපිල් සෙන්ඩපොන් කවියා ඒක රචනා කරන. ඒක තනිකොටම සංස්කෘත භාෂාවක තියෙන්නේ. අනිත් පැත්තෙන් දැන් ලලිත ලවංග ලතා පරිශීලිත කෝමල මලේ සමීරේ ගීත ගෝවින්දේ එන ගීත ගෝවින්දේ ජයදේවගේ ගීත ගෝවින්දේ කවි පෙළ ਉਹ ගායනා කරනවා. ඒක ඒක සංස්කෘත. ඊටාමත්ම මధుර සුගායනීය පදමාලාවකේ සංස්කෘත භාෂාවේ තිබුණු සාමාන්‍ය අර ගාඩ ඒ ඒ ශෛලිය නෙවෙයි දෙන හරිම සුගායනය ලලිත ලවංග ලතා පරිශීලිත කොමල මලය සමීරේ මදුකර නිකර කරම්බිත කෝජිත ද මේ විදිහට පදමාලාවේ මේක ඉතාමත්ම අපූර්ව ලෙස ඒ සංස්කෘත ගීතයේ ලයාන්විත බවට ඔහුට ජීවය දෙන්න පුළුවන්කම තිබුණා. දැන් ඒ ඒ වගේම බොන්දුරේ වංග වංග බසින්න හොයේ ගයන බොන්දුරේ කියන ගීතය. ඒකේ අපූර්ව ලෙස ඒ ඒ බස ජීවමාන කිරීමට ඔහුගේ උච්චාරණ ශක්තිය හරි ප්‍රබලයි. පරාසය හරි පුළුල්. දැන් නදීක ගායනා කර ගීතය අහනකොට කවදද අපිට හිතෙන්නේ සිංහල භාෂා උච්චාරණයේ දීර්ඝ පරිචයක් තියෙන කෙනෙක් නෙමෙයි මේ ගායනා කරන්නේ ඉංග්‍රීසි ගායනා ශෛලිය යම්කිසි දුරට ප්‍රගුණ කරපු ඉංග්‍රීසි ගායකයෙක් කියලා අපිට හිතෙන්නේ. කිසි වෙලාවක අපිට හිතන්නේ මේ සුනිල් ශාන්ත කියන සිංහල ගායකයෙක්ගේ ගැයුමක් කියලා මේක නමක් නොකිය වෙන කෙනෙකුට ශ්‍රවණය කරන්න දුන්නොත් ඔහු මේකේ ඒ හඬ හඳුනා ගැනීමට පවා අපෝසත් වෙනවා. මේක මොකද්ද මේ ප්‍රාතිහාර්ය? මෙසේ හඬ විවිධ හැඩතල වලින් ප්‍රකාශ කිරීමට හැකියාව. දැන් තව එකක් තියෙන හිමානන්ද දැන් අපි මේ ප්‍රසංගයේදී අපි මම ශ්‍රවණාගාරයේ ප්‍රේක්ෂකයෙක් විදිහට ඉන්නකොට මෙතන වාදනය කරන ගීතවල සංගීතය සහ මේව එක තලයක අපිට ඇහෙන්නේ. සමහරවිට සංගීතය ඉස්මතු වෙනවා මිනිස් කටහඬ යටපත් වෙනවා. සුනිල් ශාන්තගේ විතරයි ලංකා සංගීත ශාස්ත්‍රය අරගෙන බලන්න. මිනිස් හඬ බොහොම ප්‍රමුඛ සහ අභිමුඛ හඬ බවට ඒපත් වෙනවා. දැන් ඔහුගේ හඬ ඉතා උඩින් ඇහෙනවා අපිට. සංගීත භාණ්ඩ යටපත් කරගෙන හඬ ඉතාමත්ම සංගීත ප්‍රකරණයක් විදිහට ඔහු හඬ භාවිතා කරනවා. මේ ප්‍රතිහාරය ඔහුගෙන් පසුව උරුම වුණේ එකමිති ගායකයකටයි ඒ ඔහුගේ ශිෂ්‍ය අයිවර් ඩෙනිස්. අයිවර් ඩෙනිස්ට ශක්‍යතාව තිබුණා. අයිවර් ඩෙනිස් මම හිතන්නේ සුනිල් ශාන්තගේ ඊළඟ දිගුව බවට පත්න හඬ ප්‍රකාශනයේදී. ඒ නිසා අයිවර් ඩෙනිස් භාවිතා කිරීමට ලැබුණා ලංකාවේ හිටිය විශිෂ්ට සංගීතඥයන් කිහිපමකටම. සුනිල් ශාන්තගෙන් පසු සීදේශ් කුලතිලක ඔහුගේ සංගීත පරිශ්‍රණ සඳහා අයිවර් ඩෙනිස්ගේ හඬ භාවිතා කළා. ඉතාමත්ම විශිෂ්ට හඬක් විදිහට ජන සංගීතය කියන ඒ વિશે මම මේක දන්නවා කේම්දාස පදනමෙත් ඔහු ජන සංගීතය කියන දේ වෙනම ආචාර්යවරයෙක් වශයෙන් ඉගෙනුවා. ඊට පස්සේදී කේමදාස තමයි මේ හඬ භාවිත කරන්නේ. යම් හේකින් සුනිල් ශාන්ත සිටියානම් පාන්නට නියමිත වූ ප්‍රතිහාරය පාන්නට ඉතුරු වී සිටියේ ඔහුගේ අනුප්‍රාප්තිකෙක් වශයෙන් අයවැඩෙන්ස්. අපි ඒ නිසා යම්කිසි දල සිතුවමක් අපිට චිත්‍රයක් නම මවා ගන්න පුළුවන් සුනිල් ශාන්තගේ ගායන පෞරුෂය කොතරම් විසල් වපසරියක පැතිර යන්නද කියලා. ඒක අතිශයම ප්‍රබලයි. ඒක මම හිතන්නේ සිංහල සංගීතයේ එකම එක එකම එක අවස්ථාවයි ආව කුහිව සැපේ එකක් එවන්නක් හමුුනේ නැහැ. ඒක තමයි මම හිතන්නේ එතන දෙන විශේෂත්වය මනන්ද. හොඳයි අපි මීළඟට රස විඳින්නේ අර මා පෙරදී කිව අහුබුදුවන් රචනා කළ මුල්ම ගීතය ලංකා ලංකා ගීතය මේ ගීතය ගැයීම සඳහා මා ආරාධනා කරනවා සෞන්දර්ය අධ්‍යනාංශයේ කතිකාචාර්ය ඉසුරු කොන්දසිංහ කාර්ය වේදයන්ට මීළඟ මේ විතට පෙම්බර ලංකා පිනවමු කළු කැලණි වනවේ ඇත හතරක් ඇති ලංකා සමනොල කිරිගල් පිදුරු තලානෙක කිහිගැට බැඳි ලංකා තේවතු පොල් වතු කෙත් වතු පෙළ උකුලේ නලවන ලංකා මුහුබින් ඔබ ලංකා ඔබ හට අත පොවන සුනිල් ශාන්ත ප්‍රාසංගික කියවීම සුනිල ස්වර මීළඟ කොටස මීළඟ සතියේ බලාපොරොත්තු වෙනවා